ලබන මාසේ පාර්ලිමේන්තුව විතර ආහරිනවා පාර්ලිමේන්තු මැතිවරණයක් වලින් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එකම අභිප්‍රාය තමයි ජාතික ආණ්ඩුවක් ගොඩනගන්න. ජාතික ආණ්ඩුවක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රශ්න වලට එක මතයක එක මතයක. ඒක ඊටමත් වැදගත් ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා අපේ තියෙන ප්‍රශ්න වලට එක මතයක හිටියේ නැත්නම් ඉදිරි කාලයේදී අපේ රට විශාල අනතුරකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකක් තමයි උතුම් නැගිටින ප්‍රශ්නේ. සමහරව කියන්න පුළුවන් දැන් ත්‍රස්තවාදී සමාජය විනාසයි මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ප්‍රශ්නේ ඉවර නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා. මේකට ප්‍රධාන පක්ෂ දෙකක් අහුවෙලා ආධාරණ බලය බෙදීමකට අපි එකද වෙන්න ඕන. ඒ වගේම යුදාපරාධ ප්‍රශ්නය එක්සත් ජාතික මානවිකයන් කවුන්සිලේ. ඒ ප්‍රශ්නයටත් ප්‍රධාන පක්ෂ ටික එක්ක අහුවෙලා ජාත්‍යන්තරයට කිව්වොත් මෙන්න මේක තමයි මේකට අපේ විසඳුම කියලා එක්සත් ජාතික සංවිධානයේට ඒක පිළිගන්න සිද්ධ වෙනවා.